ස්වාමීන් වහන්සේ ඒක ඉතාමත්ම හොඳට පැහැදිලි කරා බොහොමත්ම පිං සිද්ධ වෙනවා. දෙවෙනි පැහැදිලි කර ගැනීම අහන්න තියෙන්නේ දැන් අපේ ට්වින්ස්ලා කියලා ඉන්නේ නියුන් සහෝදරයෝ. අනේ ඒ කට්ටිය පුංචි කාලේ අම්මා තාත්තා එක්කෙනෙකුට සලකනකොට අනිත් කෙනා තුල වර්ණ මාත්සර්ය වගේට සමාන දෙයක් ඇති වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ මට එන ඇටෙන්ෂන් එක මට දෙන ආදරය බෙදිලා යනවා ඉතින් ගොඩක් වෙලාවට ඒ ඒ වගේ දෙන් දෙගොල්ලන් අතර දෙන්නෙක් දෙන්නෙක් ඉන්න තැන්වල සම්මුද ඒ දෙන්න අතර ඇති වෙන බවක් දකිනවා ඔව් ඒක නියුන් දරුවන් අතර විතරක් නෙමෙයි ඕනම තැනක වැඩිහිටි දරුවට පස්සේ ඊළඟ දරුවා ලැබෙද්දී ඔය අර්බුදේ මතුවෙන්න පුළුවන්. ඉතින් මව්පියෝ එතනදී හරිය සැලකිලිමත් වෙන්න ඕන. කලාතුරකින් සමහර දරුවන් තුළ ඒක නොවෙන්න පුළුවන්. හැබැයි මට මතකයි දැන් අපි තුල වුණත් ඒක තිබුණා මම ළඟම අයියයි මායි අතර නිරන්තරයෙන්ම පුංචි කාලේ අපි දෙන්න හැමතිස්සෙම හැප්පෙන්න තමයි බලන්නේ. ගැටෙන්න තමයි බලන්නේ. ඒතර එයා කරන එක මට ගැලපෙන්නේ නැහැ, මං කරන එක එයාට ගැලපෙන්නේ නැහැ. හැමතිස්සෙම අර නිකන් ඕපදූප හොය හොයා එහෙම මොකක් හරි අවුල් කරලා අනිත් එක්කෙනා පල්ලෙහාට දාන්න තමයි උත්සාහ කරන්නේ. ඒ මොකද අර ඒ ඊර්ෂ්‍යාව සහ මසුරුකම එන්නේ ළඟම කෙනත් එක්කලා. දැන් අපි ඊර්ෂ්‍යාව ගැන කතා කරනකොටත් කිව්වනේ දැන් අපි නොදන්නා කෙනෙක් සම්බන්ධව අපි හිතමු ඇමරිකාවේ ජනාධිපති හෝ වෙන රටක ජනාධිපති කෙනෙක් කොච්චර සැපසේ ඉන්නවද කියන එක ගැන අපට ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ මොකද මේ පුද්ගලයා අපි සංසන්දනය කරන්න තරම් එහෙම සබඳතාවයක් අපට නැති නිසා හැබැයි අපේ රටේ ජනාධිපති ඇමරිකාවේ ජනාධිපතිත් එක්ක සංසන්දනය කරමින් ඊර්ෂ්‍යාව හෝ අසුරුකම ඇති වෙන්නට පුළුවන් ඒ මොකද ඒ අයට එහෙම එහෙම සංසන්දනය කරලා බලන්න තරම් යම් පදනමක් තියෙනවා සමීප පදනමක් සමාන පදනමක් තියෙනවා. එතකොට අපිට එහෙම පදනමක් නැහැ. ඒ පදනමක් නැති තැන්වලදී ඒ ක්ලේශය මතුවෙන්නේ නැහැ. මේ ක්ලේශයන්ගේ ස්වභාවය තමයි පදනමක් ඇතුව සනිමිත්තා භික්කවේ. මහණෙනි නිමිත්තක් ඇතුවයි ඒව මතුවෙන්නේ. දැන් අපි හිතමු පැවිද්දාට මේ කියන ක්ලේශයන් ඇති වෙන්නේ ඒ පැවිද්දාට අදාළ સંદર્ભය තුළ ගිහියාට අදාළ સંદર્ભය තුළ නෙමෙයි අපි හිතමු දැන් ගිහියෙකුට ඇතිවෙන කාමච්ඡන්දය පැවිද්දාට ඇතිවෙන කාමච්ඡන්දය ඊට වඩා වෙනස් වෙති වෙන්නේ ගිහියාට සමහර වෙලාවට තමන්ගේ අබුදරුවන් පිළිබඳ කාමච්ඡන්දය ඇති වෙනවා. පැවිද්දාට තමන්ගේ ශිෂ්‍යයන් පිළිබඳ කාමච්ඡන්දය ඇති වෙන්න පුළුවන්. ඒතර ගිහියාට තමන්ගේ ගියදොර පිළිබඳ පැවිද්දාට තමන්ගේ ආවාසය පිළිබඳ. එතකොට මේ විදිහට ඊළඟට ගිහියාට තමන්ගේ මේ භාණ්ඩ උපකරණ රන් රිදී මුතුමැණික් ආදී පැවිද්දාට තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රය පාත්‍රය ඒවා පිළිබඳ දැන් මට මතකයි මං පැවිදි වෙලා පොකුණේට පන්සලට ආවට පස්සේ ඉතින් ඒ වෙනකොට මගේ වයස අවුරුදු 20ක්නේ එතකොට ඒ අවුරුදු 20 වයසේදී වුණත් දැන් මම සියන්නිකායේ පන්සලක පැවිදි වෙලා ඉඳලා ඉතින් එහි පාත්‍ර පරිහරණයක් ආදී එහෙම නැහැ. එතකොට මෙහෙට ආවට පස්සේ අපි පාත්‍රේ පරිහරණය කරනවා. ඉතින් දැන් එතකොට මට හොඳ පාත්‍රයක් හොයාගන්න එක දැන් ඉතින් ලොකු බලාපොරොත්තුවක්. ඊට පස්සේ අපේ කිරියොරුවේ නායක හඳුරෝ උන්වහන්සේ පාවිච්චි කර කර හිටපු සුදු යකඩ පාත්‍රය මට දුන්නා. ඒක දීපු දවසේ මට නිින්ද යන්නේ නැති තරම්. ඒ තරම් සතුටක්. දැන් මට හොඳ පාත්‍රයක් හම්බුණා. දැන් මගේ එක බලාපොරොත්තුවක් හරියි. ඊට පස්සේ මට ඕන වුණා මේ අර බුරුම කුඩයක් හොයාගන්න. ඒක අර මොනවද බටපතුරු පළලලේ හදලා තියෙන්නේ. එතකොට ඒකේ හොඳ කුඩයක්. ඊට පස්සේ ඉතින් ඕක හිත හිතා ඉන්නකොට මට අලුත්ම බුරුම කුඩයක් හම්බුණා. ඊට පස්සේ දැන් අරීටත් වඩා සතුටුයි. දැන් මගේ බලාපොරොත්තු දෙකක් ඉටු වුණා. දැන් ඉතින් අර වාත්ත ගානවා, සුද්ධ කරනවා, පැත්තකින් තියනවා, පිහ දානවා. ඉතින් ওই විදිහට තමයි. ඉතින් දැන් ඒ අවුරුදු 20 කාලේ. එතකොට දැන් එහෙම වෙනකොට අර සියුම් විදිහට දැන් ගිහියාට එහෙම මේ පාත්‍රයක් ගැන මේ කුඩයක් ගැන ගිහියාට තරම් අර්බුදයක් ඇති වෙන අපි හිතමු කුඩයක් ගැන නම් ඇති වෙන්න පුළුවන් පාත්‍රය කියන එක ගිහියාට අදාළම නැහැ. එතකොට පාත්‍රයක් ගැන ගිහියාට එහෙම කාමච්ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. පැවිද්දාට ඒක කාමච්ඡන්දය ඇති වෙන කාරණයක් බවට පත් වෙනවා. එතකොට අපට අසුචි පිටක් පිළිබඳව අපට කාමච්ඡන්දය ඇති වෙන්නේ ඌරට සුනකයාට ඌට ඒක රණ්ඩු වෙන්න මරා ගන්න හේතු වෙන කාම වස්තුවක් වෙනවා. එතකොට අන්න ඒ වගේ ඒ ක්ලේශයන් උපදින්නේ ඒ સંદર્ભයට අදාළ. එහෙම නැතුව ඒක මතුවෙන්න විදිහක් නැහැ. ඒ නිසා නියුන් දරුවන්ට ඒක ඇතිවීමේ සම්භාවිතාව වැඩි. මොකද ඒගොල්ලෝ එකට ඒ මව්කුසේ ඉඳලම ආපු අය නිසා හැමතිස්සෙම සසඳන ගතිය වැඩි. ඉතින් ඒ අය අතර විතරක් නෙමෙයි අර ළඟම දරුවෝ අතර ඒ ඒ ප්‍රශ්නේ ගෑනුද පිරිමිද කියන කතාවකුත් නැහැ එතන. ඊළඟට ළඟම ගෙවල් වල ඊට පස්සේ ළඟම ගමේ ළඟම රටේ ළඟම ලෝකේ එහෙම මේක ඒ සමීප අපිට සසඳන්නට අදාළ පසුබිමක් එනවා නම් ඒ හැම තැනකදී මේ සංසන්දනය කරමින් ඊර්ෂ්‍යා මසුරුකම් මතුවෙන්න පුළුවන්